එහෙමනම් අද අපි කතා කරන්නේ ගුලිස්සානි සූත්‍රය ගැන. මේක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ දේශනා කරපු එකක්. කතාවේ මුල ඉන්නේ මෙහෙමනේ අරණ්‍යයක ඒ කියන්නේ කැලෑ සෙනසුනක හුදකලාවේ ඉන්න ගුලිස්සානි කියලා හාමුදුර කෙනෙක් ටිකක් කියන්නේ රළු ගති තියෙනවා කියලා කියවෙනවා. උන්වහන්සේ මොකක්ද වැඩකට සංඝයා ඉන්න තැනකට වඩිනවා. හරියටම හරියි. ඔන්න ඔතනදී තමයි කතාවේ වැදගත්ම හරිය පටන් ගන්නෙ. ආයුෂ්මත් සාරිපුත්යන් වහන්සේ එතනදී මේ ගුලිස්සානි හාමුදුරුවන්ව නිමිත්තක් කරගෙන තමයි කතා කරන්නේ. උන්වහන්සේ පෙන්වා දෙනවා අරණ්‍ය වාසී භික්ෂුවක් වුණත් ආයත් සංඝයා අතරට ආවම ඒ කියන්නේ ප්‍රජාවක් එක්ක එකතු වුණාම කොහොමද හැසිරෙන්න ඕනේ මොනවද පිළිපදින්න ඕනේ ශික්ෂාපද කියලා. ඒක නිකක් නීති ටිකක් නෙවෙයි. ඇත්තටම ඒක මාර්ග උපදේශයක්. එහෙමනම් අපි ඒ කරුණු ටිකකින් එක බලමු නේද? සාරිපුත්ත හාමුදුරුව මුලින්ම කියන්නේ මොකක්ද? ඔව්. පළවෙනියටම කියන්නේ අරණ්‍යවාසී වෙලා හිටියත් සංඝයා මැදට ආවම අනිත් හාමුදුරන්ට ගරු කරන්න ඕනි යටහත් වෙන්න ඕනි කියන එක. ඒ කියන්නේ අර මම කැලේ හිටපු කෙනා කියන මාන්නය තියාගන්න හොඳ නෑ වගේ දෙයක්ද? ඒක තමයි. එහෙම නැති වුණොත් අනිත් අයට හිතෙන්න පුළුවන් ආ මේ කැලේ හිටියාට වැඩක් නැනේ අනිත් අයට ගරු කරන්නේ නැහැ කියලා. එහෙම විවේචනේ එන්න පුළුවන්. ඒකෙන් අර තමන්ගේ ප්‍රතිපදාවටත් අව탁සිරුවක් වෙන්න පුළුවන්. හ්ම්. හරි. එතකොට අර ආසන පිළිගැනීම ගැනත් විශේෂ දෙයක් කියනව නේද? ඔව් ඔව් ඒකත් හරිම ප්‍රායෝගික දෙයක්. දැන් සංඝයා අතර ඉඳ ගන්නකොට ස්ථවිර හාමුදුරුවරු ඒ කියන්නේ වැඩිහිටි ගුණවත් අයට බාධා නොවන විදිහට. ඔව්. ඒ වගේම අර අලුතෙන් ආපු නවක භික්ෂූන්ව අයින් කරන්නේ නැතුව තමන්ට ගැළපෙන තැනක් හොයාගෙන ඉඳගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ අර අවබෝධයෙන් ඉඩකඩ හදා ගැනීමක් වගේ දෙයක්. හරියටම. නැත්තම් අර මං කලිනුත් කිව්වා වගේ මේ හාමුදුරුවවත් පිළිවෙලක් දන්නේ නැහැ කියලා කතා හැදෙන්න පුළුවන්. හරි. ඊළඟට ගමකට පිණ්ඩපාතේ වඩින වෙලාවල් ගැන උපදේශක් తీරවා. ඔව් ඒකත් වැදගත් උදේ පාන්දරම ගමට යන්නේක ඒ කියන්නේ අනිත් අයට කලින්ම ඒකත් දවල් වෙනකම් පරක්කු වෙලා ආපහු එන්න එකත් සුදුසු නෑ කියලා කියන්නේ. ඇයි ඒකෙන් මොකද හැංග වෙන්නේ? ම්ම් ඒකෙන් අර භාවනා කටයුතු වලට තියෙන වෙලාව ගැන ප්‍රශ්නයක් එනවනි. ඒ වගේම අර පෙරවරු පස්වරු කාලවල දායක ගෙවල් වල නිතර යන එක විකාල චාරිකා කියලා කියන්නේ. ඒකත් අනුමත කරන්නේ නෑ. ඒ කියන්නේ අනවශ්‍ය විදියට ගීයෝ එක්කක එකතු වෙන එක සුදුසු නෑ කියන එක. ඒක තමයි. ඒ දේවල් නිසා අර අරණවාසී භික්ෂුවකගේ හුදකලා ජීවිතය ජීවිතයේ අරමුණ දැන මිනිස්සුන්ට ප්‍රශ්න මතුවෙන්න පුරවන්. කැලේ හිකියට මේ හැසිරීම මොකක්ද? වගේ දේවල්. හරි. එතකොට හැසිරීම රටාව ගැන තව තියෙනවා උඩඟුකම, චපලකම, වැඩි කතාබහ, කටමැත දොඩන එක, විසුරුණු වචන කතා කරන එක මේ වයින් වැලකෙන්න ඕන. කැලේ හිටපු කෙනෙක්ගෙන් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන සංවර බවක් නේ. ඒකනේ. ඉතින් එහෙම නැතුව මේ වගේ ගති ලක්ෂණ පෙන්නුවොත් අර කලින් කිව්වා වගේ කැලේ හිටියට මේ ගති නැති වෙලා නෑ නේද කියලා මිනිසුන්ට හිතෙන්නේ ඉඩ තියෙනවා. ඒ වගේම අවවාද පෙළ ගැනීම ගැනත් කියනවා. ඒ කියන්නේ සුවච බව. අන්න ඒක වැදගත්. Taman අරණ්‍ය වාසී, Taman ලොකුයි කියලා හිතන්නේ නැතුව අනිත් අය දෙන හොඳ අවවාදයක් පිළිගන්න පුළුවන් වෙන්න ඕන. ඒක දියුණුවට අත්‍යවශ්‍ය දෙයක්. කලණ මිතුරන් ඇසුරු කිරීම ගැනත් කියනවා. ඔව්. පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙලා හොඳ ಗುಣධර්ම වඩන මිතුරන් කලන මිතුරන් ඇසුරු කරන එකෙන් තමන්ගේ ගමනට ලොකු ශක්තියක් ලැබෙනවා. මේවා නැත්තම් ඉතින් කැලේ හිටියත් එකයි ගමේ හිටියත් එකයි. එතකොට ඊළඟට එනවා ගුණාංග වැලක්ම ඉන්ද්‍රිය සංවරය නුවණින් දාණය වැළඳීම මේ ඔක්කොම මෙතික අර අභ්‍යන්තර ගුණධර්මණය මේවා සංගය අතර හැසිරීමට සම්බන්ධ වෙන්නේ කොහොමද මෙහෙමනේ මේවා තමයි ඇත්තටම භික්ෂු ජීවිතේ පදනම ඉන්ද්‍රිය සංවර නැත්තම් ඇහැ කන දිව මේවා පිනවන්නේ ගියොත් හිත විසිරෙනවා. හරි. දානේ වළඳනකොට නෝනින් වැළඳුව නැත්නම් ඒක නිකම් කෑම වේලක් විතරයි. ශාරීරිය පවත්වගෙන යන්න බ්‍රහමචාරී ජීවිතයට උදව්වක් විදිහට වළඳන්න ඕන. නිදි වැරීම කියන්නේ භාවනාවටනේ. ඕ භාවනාව සඳහා නිදිවරණ එක වීරියතේ ඉන්න ඕන උත්සාහය සිහිය හැම වෙලේම සිහියෙන් ඉන්න ඕන සමාධිය හිත එකඟ කර ගැනීම ප්‍රඥාව, ඒ කියන්නේ නුවණ මේ ටික හරියට තියෙනවා නම් තමයි අර බාහිර හැසිරීමත් සංවර වෙන්නේ, විනයගරුක වෙන්නේ. ඒ කියන්නේ මේ අභ්‍යන්තර ගුණ දියුණු නැත්තම් බාහිරින් කොච්චර හොඳට හිටියත් වැඩක් නෑ වගේ. ඒක තමයි මේ එකක් හරි අඩු වුණොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රතිපදාවේ ඇත්ත හරයක් තියෙනවද කියලා අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ එනවා. එතකොට අන්තිමට වගේ කියවෙනවා අර ගැඹුරු ධර්මය විනය අරුපි සමාපatti මාර්ගඵල අවබෝධය ගැන උනන්දුවක් තියෙන්න ඕන කියලා. ඔව් මේකත් වැදගත්. මොකද භික්ෂුවක් කියන්නේ ධර්මය දන්න ධර්මයේ හැසිරෙන කෙනෙක්නේ. එතකොට කවුරු හරි මේ වගේ ගැඹුරු තැනක් ගැන ඇහුවොත් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. ඔව්. Tamange අවබෝධයෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒකෙන් පේනවනේ Taman ඒ මාර්ගයේ ඉන්නවා කියලා. අරූපී සමාපatti කියන්නේ අර රූපේ ඉක්මවපු ගැඹුරු ධාන. මාර්ගඵල කියන්නේ නිවන් මගේ අවස්ථා. මේවා ගැන අවබෝධයක් අඩුම ගානේ උනන්දුවක්වත් නැත්නම් එතකොට හන්න පුළුවන් එහෙනම් මේ කැලේ හිටියේ මොකටද කියලා. ඒ දැනුම ප්‍රගුණ කිරීමත් අවශ්‍යයි කියන එක. අනිවාර්යයෙන්ම නිරන්තර උනන්දුව ප්‍රගුණ කිරීම අවශ්‍යයි. ඉතින් මේ ඔක්කොම උපදේශ ටික දීලා ඉවරුනාම මහා මොග්ගල්ලාන හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවනේ. ඒකයි සාරිපුත්ත හාමුදුරුවන්ගේ උත්තරයයි හරිම තීරණාත්මකයි වගේ නේද? ඇත්තම. ඒක තමයි මුළු දේශනාවෙම කූට ප්‍රාප්තිය. මොග්ගලාන හාමුදුරුවෝ අහනවා මේ කිව්ව ශික්ෂණයන් අර කැලේ ඉන්න අරණ්‍යවාසී හාමුදුරුවන්ට විතරද අදාළ. ගමේ ඉන්න අයටත් අදාළද කියලා. සාරිපුත්ත හාමුදුරුවන්ගේ උත්තරේ. උත්තරේ හරිම කෙලින්. අරණ්‍යවාසී භික්ෂුවක් මේව රකින්න ඕනනම් ගමේ ඉන්න භික්ෂුවගෙන අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද? ආ, ඒ කියන්නේ මේවා හැමෝටම අදාළයි. සමහර විට ගමේ ඉන්න අයට වැඩියනුත් අදාළයි. වෙන්න පුළුවන්. මොකද යාළනේ නිතරම සමාජයත් එක්ක ගැටෙන්නේ. ඉතින් මේ ಗುಣධර්ම, මේ විනය නීති සියලුම භික්ෂුන් වහන්සේලාට පොදුයි කියනට තමයි ඒකෙන් කියවෙන්නේ. එල්මනම් ගුලිස්සානි සූත්‍රයෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. භික්ෂුවක් අරණ්‍යවාසී වේවා, ග්‍රාමවාසී වේවා තනියම ඉන්නකොට වගේම අනිත් අයත් එක්ක සංඝයා අතර ඉන්නකොටත් පවත්ව ගන්න ඕන හික්මීම ගෞරවය අනිත් ගුණංග ගැන. ඔව් මේකෙන් පේනවා අර බාහිර පරිසරය මොකක් වුණත් කමක් නැහැ. අභ්‍යන්තර හික්මීමයි ප්‍රජාවට ගරු කිරීමයි කොච්චර වැදගත්ද කියලා. Taman හුදකලාවේ ඉඳලා දිනු කරගත්ත දේවල් ආයෙත් සමාජයට එනකොටත් ඒ විදිහටම තියාගන්න එක තමයි අභියෝගය. ඇත්තටම හුදකලාවේ ඉඳලා ලබන මානසික ශක්තිය සංවරය ඒක සමාජයට ආමත් ඒ විදිහටම තියාගන්න නම් ඒ සමාජය ඇතුළේ හැසිරෙන විදිය ගැන කොච්චර සවිඥානික වෙන්න ඕනේද? අර හුදකලාවයි සමාජශීලී බවයි අතර තියෙන හරිම සියුම් සමබරතාවය. ඒක පවත්වගෙන යන්නේ එක ගන්න තවදුරටත් හිතන්න මේ කාරණා අපිට උදව් වෙනවා නේද?